අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ අද දවසේ ධර්ම දේශනාවටයි අපි මුළු දීලා ඉන්නේ සාසලා තියෙන. ඒක මේ වැඩ පිළිවෙලේ නැත්නම් මේ වැඩමුළුවේ තවත් 10 වැඩමුළුවේ 10 වෙනි ධර්ම දේශනාව අවසාන ධර්ම දේශනාව. ඒ ශීලම දිනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 නමුත් ඒකේ ඒක මෙලදීම නිවන නොවන බුද්ධ ආගම්කාරින්ට වැදගත් නැහැ. ඒ වගේම මෙලව ජීම නිවනක් තියෙන බව දන්නේ නැති අන්‍යාගමිකයන්ට දිරව ගන්නත් බෑ. ඉතින් නමුත් අපි මේ ඉපදිච්ච යුගයේ යම් පිරිසක් විශේෂට වැඩිය මේ ජීවිතේම නිවන ලබන්න පුළුවන් කියන අදහසින් ඉදිරිපත් වෙලා වැඩ කරන නිසා අපි මේ යුගයට අයිති පිරිසක් නිසා අපිට සමහර ලාවට මේක බුදුජානනාංශයේ එල්ල කරලා ලියපු ධර්ම දේශනාවක් වෙන්න ඇති. අපි කට්ටියට. ඉතින් එහෙම හිතාගත්තට අපි තාම සුළු පිටසක් වෙන්න පුළුවන්. මන් දොස්සයි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ අනුව බලනකොට මේ චංකේ සූත්‍රය මම ඊයේත් මතක් කරපු විදිහට මගේ ජීවිතේට හරි වැදගත් වුණා ගිහි කාලේ ඉඳලම. ඒක මේ බුදුරජාන් වහන්සේ මේ මේකේ තියෙන ගැඹුර පෙන්නලා දෙන හැටිත් වගේ භාවනා කරන කෙනෙකුට ගේ අත්දැකීම අනුව බලනකොට ඒ ගැඹුරට යමින් ඉන්න පිරිසක් අද අපේ මේ ආශ්‍රේ පරිශ්‍රේ ඉන්න බව දැන ගැනීමත් ඒ අත්තන්ට හැමදාම අහනවා ඊගාවට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ ඊගාවට මොකද්ද ඕනේ කරන්න කියන එකට උත්තරේකුත් කියන පොදු උත්තරේකුත් මේ පංචත්තේ සූත්‍රයේ ඒ වගේම ඒකට සාධක වශයෙන් ඉදිරිපත් කරගන්න මේ චංකි සූත්‍රෙත් තියෙනවා. ඒක නිසා මම හිතනවා ඊ අපි ඒ සමාරම්භ කරපු ඒ කතන්දරේ අද දිගට ටිකක් ඉස්සරහට ගෙනියමු. ගෙනියන ටිකක් ගෙන ගියාට පස්සේ කාටත් බන කියන මටත් බන අහන සීල දෙනාටමත් මේකේ තමන් කරගෙන යන වැඩ පිළිවෙලේ ඉදිරියක් වැඩි ශබ්දාවකින් වැඩි සක්කච්ඡාකාරීකමකින් වැඩි සාතච්ඡාකාරීකමකින් කරන්න හේතුයි කියලා මම ආරම්භයේදී මතක් කරනවා. ඉතින් ඒ සඳහා හේතු වෙච්ච කාරණා මම කෙටියෙන් නැත්නම් චංකි සූත්‍රයේ හේතු වෙච්ච කාරණාව කෙටියෙන් මතක් කරනවා. ඒ ඕපසාධික කියන ගමේ චංකි කියන බ්‍රාහ්මණයෙක් හිටිය. එයා ඒ වලාතේ මහාචාර්යවරයෙක් හැම කෙනාම එයා ළඟට යනවා මේ බමුණු දහම් ඉගෙන ගන්න වරින් වර ඒගොල්ලන්ගේ සම්මන්ත්‍රණ තියෙනවා. ඉතින් ඒ ගමට 500ක් අනිකුත් උගත් මේ බමුණු එකතු වුණා සම්මන්ත්‍රණයකට. ඒ ඔක්කොමලා මේ වැඩමුළුවේ නායකත්වය ගත්ත විචම්කි බ්‍රාහ්මණයා. එයා ගමේ ගන්දෙටුවා. ඉතියාගේ විශාල මන්දිරයක් ඉස්සරහ මිනිස්සු යනවා දැක්කා. මේ ඕපසාදී ගමේ කැලේට. විචින්ගෙන් අහනට ඇයි කියලා අපහා මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ කැලේට ඇවිල්ලා ඉන්නවා. අපි යනවා උන්වහන්සේට ධම්මයි මල්පැන් පුදන්න කියලා ඉන්නේ ඊට පස්සේ බමුණ කතා කරලා ඇහුවා විස්තරේ. ඊට පස්සේ මිනිස්සු කිව්වා මෙන්න මෙහෙමයි බුදුමාකාර මේ ලෝකේටම උත්මේ ඒ උත්මයා මේ ඇවිල්ලා තියෙන අපේ ගමට කියලා. එතකොට මේ බමුණා ගිහිල්ලා ආර ඇවිල්ලා හිටු 500ක් තමන්ගේ සහචර උගත් පිරිසට කිව්වා මෙන්න මෙහෙම කීර්ති නාමයක් ඇති බමුණෙක් මේ ශාස්ත්‍රීයෙක් සමන බව ගෞතමයන් වහන්සේ ලෝක ප්‍රසිද්ධයි මේ මෙහෙම කෙනෙක් ඒක නෑවිල්ලා ඉන්න අපේ ගමට කියලා. ඒතර 500ම කිව්වා එයා ඇවිල්ලා සම්පූර්ණ අපිට විරුද්ධව කතාවක් කරන කෙනෙක්. එයා මෙලවදී නිවනක් ගැන කතා කරනවා. අපි කියන්නේ නිවන තියෙන්නේ බ්‍රහ්ම පදාර්ථයේ ගාව කියලා. අපි ළඟ තියෙන්නේ ජීවාත්මේ විතරයි. ජීවාත්මෙන් කවදාකවත් පරමාත්මේ වෙන්න බෑ. ජීවාත්මේ නටවන්නේ පරමාත්මෙන් කියන වගේ අදහස් වලින් අපි ඉන්නේ. ඇයි මෙහා ගාවට අපි යන්නේ? ඉතින් ඒ 500ට මේ චංකි බ්‍රාහ්මණය හේතු ගන්නනවා. මේ ਸਰුවච්චන් ආංශි ගැන කවුද කියලා. <clears throat> ඒක හරිය රසවත්. ඒ ඒ සර්වචන්නාංශිකේ පෙන්වන ಗುಣ ටික සාමාන්‍ය සූත්‍රවල තියෙනට වඩා හරි ලස්සනයි. මේ බමුණු කෙනෙක් බමුණන්ට ඒත්තු ගන්නනවා මේ පුද්ගලයාගේ හැටි. ඉතින් ඒ ටික අපිට හරි ආඩම්බරයි. මොකද අන්‍යාගමික නායකයෙක් ගණපු ගණනායකයෙක් කුලයා කෙරෙහි නායකයෙක් මේ බුද්ධ ජනසිය ගුණ මත කරනකොට මොන පැත්තද බලලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ යත්තන්න කියනවා ඕගොල්ලෝ ආව නැතර ප්‍රශ්න නැහැ. මං කොහොමද යන්න තීන්දු කරලා තියෙන්නේ. ඒ වගේ කියන්නේ මෙච්චර මේ ළඟට ආපු වෙලාවේදී අපි යන්නේ නැත්තම් මොකද්ද කරන්න කියලා යනකොට පංචීම එනවා. පංචීම ගිහිල්ලා කතා කර කර ඉන්න වෙලාවේදී ඒ ඒ පිරිස මෙහෙම බාලම කෙනා මේ කාපටික කියලා අවුරුදු 16ක විතර බමුණෙක් බමුණු පැටියෙක් ඔක්කොම දන්නවා. සියල්ලම දන්නේ ඉන්නකොට අර බුද්ධ ජානනාංශී චංකි බ්‍රාහ්මණ අත්‍ර කතාවට අතුරු කතාවක් එනවා. කියන්නේ පැනලා දෙන්න හදනවා කියලා කියනවා. එයා මේ කතා කරන්නේ බුදුන් කියනවා මේ මේ වැඩිහිටියෝ කතා කරනකොට පණින්න එපා. පොඩ්ඩක් ඉන්න කියලා ආර්යව පලාවබනවා. ඒකට චාන්ති බ්‍රාහ්මණය කියනවා සාංශය කතා කරනකොට පාපටික පුදුම දක්ෂ කෙනෙක් හැම ගුණයක්ම කියන කෙනෙක් මේ මේ ගුණ තියෙනවා. ඉතින් බුදුන් කියනවා ඒක හරි. ඒක මම වෙලාවක් දෙන්නම් කියලා මෙයා මේ දෙන්නයි කතා ඉවර වෙනවා. ඉවර වෙන පස්සේ බුදුදන්සේ ඒ කාපටික බමුණගේ මූණ දිහා බලනකොට එයා දැනගන්නවා දැන් මට වෙලාව කියලා. ඒකට එයා කියනවා ස්වාමීන් වහන්සේ මේ අපේ අපි මේ වැඩේ කරන්නේ ඉතාම වැදගත් ඒ සුද්ධ ලියවිල්ල තියෙන විදිහට. ඉතින් මේ සුද්ධ ලියවිල්ල මේවා ඔබ වහන්සේ කියුවේ කවුරුත් හිටියේ නැත්තම් ඔබ වහන්සේ වගේ ඉතින් මෙච්චරමයි අපි දන්නේ. මේක ආයේ මොකුත් නැහැ අංග සම්පූර්ණයි. ත්‍රිවේදී. මේකේ මේ ඔක්කොම මේ ධර්ම තියෙනවා. බුදුන්සිකවා ඒක හොඳයි. බුදුන්සික සඳහන් කරලා තිබ්බා ඒකේ තියෙනවා නේද ඒ අනුස්සවේ අසා දැනගත යුතු පොතේ මේමයි සත්‍යය මේ පිට සත්‍යක් නැහැ කියලා. එතකොට යකින්න ඕකේ. ඊට පස්සේ බුදුජානන්සේ කියනවා මතක් කරලා දෙනවා ඔහොම කියන උඹ ඔය කියන දේ අත්දකලා තියනවද? නැහැ. ඉතාමත්ම ගැඹුරුයි. ආය අහලා විනාශ විනිශ්චය කරන්න බැත්තරම් ගැඹුරක් තියෙනවා. අත්දැකලා දෙන්නේ නැහැ. එතකොට ඔබේ ගුරුන්නාන්සි මෙතන ඉනවද? ඔව්. උන්දය අත්දැකලා දෙන්නේ නැහැ. උන්දගේ ගුරුන්නාන්සි ඉනවද මෙතන නැහැ. උන්ද අත්දැකලා දෙන්නේ නැහැ. හත්මුතු પરම්පරාවක් අහලා කියනවා. මේක බොහොම වටිනා ධර්මයක් ඒක ඇත්ත. නමුත් කිසිම කෙනෙක් මේක අත්දකපු කෙනෙක් නැහැ. එතකොට එයා කියනවා ඒ පොත ලස්සන නිසා පොත සූර විසාම පොතේ ගැඹුරින් තේ නිසාම කරනවා නෙවෙයි ශාංශ මම ඇත්තම සද්ධාවෙන් කරන්නේ. මේ මේ වයස වෙනකොට මම මේ ඇවිල්ලා මෙච්චර මේ ත්‍රිවේද පාරගු වෙලා කටයුතු කරන්නේ පිටුම සද්ධාවකින් කියලා. ඒතර පුදන්ස් කියනවා ඔබ ඉස්සලා කියපු අනුස්සකයක් මේ සද්ධාවෙත් දෙකේම අඩුපාඩු දුකන් දෙකක් තියෙනවා. ඔබ අසුවිරු තියෙන පොතේ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔය පොතෙන් බාහිර තැනක සත්‍ය තියෙන්න පුළුවන්. ඒකම අදහාගෙන කරනවා මේක. ඒකාන්තයෙන්ම ජීවිත පරිත්‍යාගයේ කරනවා. අපි දන්නවා අන්‍ය ආගමක ඇත්තෝ පුදුම විදිහට ඒ තමන්ගේ ආගම <coughs> මේ අපි කරනවටත් වැඩිය සමානට ඇදහිල්ලෙන් කරනවා. ලොකු ශ්‍රද්ධාවකින්. ඉතින් ඒ බුදුන්සේ කියන්නේ බලංගුයි. ඔය අදහාගෙන කරන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඇදහිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප වෙනවා. බුද්ධ ආගමෙත් ඒ වැඩේ වෙනවා. මේ බුද්ධ ආගමයි වෙන මොකක්වත් නැහැ කියලා කියහම එයාට තේරෙන්නේ නැහැ මේ ඇයි බුදුරජාණන් මේ ධර්ම දේශනා කරන සාපේක්ෂව වැටහෙන්නේ නැහැ. ඒ නිසා අනිකුත් දේවල් ලෝකේ තියෙන දේවල් පිළිබඳව අසුවිරු ඥාන තියනවා කියලා කියන්නේ ඉවර යාගමට ගිහිලි යාගම් බදා අරගෙන යාගම්ති බල කරන කෙනෙක් නෙවෙයි. නමුත් එයාට තේරෙනවා එයත් එච්චර සද්ධාහකින් කරාට ඒක තුළ සත්‍ය නැහැ. මේක තුළ සත්‍ය තියෙනවා. හැබැයි ඒකෙන්ද කවදාවත් මේකෙන්නේ නැහැ. ඒසොත් කියනවා මමත් ඒකට යන්නේ නැහැ. මොකද මං අල්ලගත්ත ශ්‍රද්ධාවේ මං යනවා. බුදුරජාණන් වහන්සේ එහෙම පටු වෙලා නැහැ. ඔය අදහන දේ තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තරහ වෙන්න දෙයක් නැහැ. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් අපිට නෙමෙයි කියන්නේ කාපටික බ්‍රාහ්මණයන්නේ. අපිටත් එක්ක තමයි කියන්නේ. කවුරුත් කියන නෑ නෑ නෑ අපිට වරදින්න විදියක් නෑ. අපි කරන ශ්‍රද්ධාව නම් ඒකාන්ත සත්‍යයක. ඉතින් ප්‍රත්‍යක්ෂ කෙරුවා නම් මොකටද ඒ ශ්‍රද්ධාව? ප්‍රත්‍යක්ෂණේ කරා නම් යමක් මොකටද ඒ ශ්‍රද්ධාව? ප්‍රත්‍යක්ෂයෙන් කරනකම් තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඉතින් ඒක අපි සාකච්ඡා කරමු. ඒ බුදුජානන්සේ ඉන්න කාලේ නිගණ්ඨනාත පුත්ත මේ සාධක කාරණාවක් වම් කියන්නේ. නිගණ්ඨනාත පුත්තික හොඳම ගායකෙක් හිටියා. මේජර් ජෙනරාල් සීහ කියලා. සීහ සේනාපති. ඉතියා බොහොම ජක්තික් වෙන්න ඇති. මේ නිගණ්ඨනාථ පුත්තත් එක්ක ඉන්න ගමන් ආරංචි වුණා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඉතින් ගිහිල්ලා අහනවා මෙහෙමයි මේ මම යන්නද මේ බුදුහාමරෝ දකින්න. ඒක නිගණ්ඨනාථ පුත්තන්ව මෙවට ගියොත් ආයෙත් නැහැ. මොකද මෙයා හරි දක්ෂයි. ඊට පස්සේ කියනවා ওই මිනිස්සයා ওই ශ්‍රමණභාවත් ගෞතමන දාව ශාල වශී අන්තරක් තියෙනවා. ඒකට ගියාම මේ ප්‍රදේශයට වැටුණොත් ඌ අහු වෙනවා. ආයෙ කොට ගන්නෙ නැහැ. ඒ නිසා මේ වශයට අහු වෙන්න බව අහු වෙනවා. ඒ නිසා එතන වෙන දෙයක් නැහැ. ඔච්චරයි තියෙන්නේ. සීසීනාවටි වළක්වන්න බැරි වෙනවා මේකේ. එයා ඒත් යන්න හරි ඊට පස්සේ ප්‍රශ්න වර්ගයක් අහලා කියනවා ගිහිල්ලා එනවා මෙහෙම ආපන් මෙහෙම ආපන් කියලා බුද්ධ ඥානසයට දෙන්න උත්තර දෙන්න බැරි ප්‍රශ්න වර්ගයක් අහලා ඉතින් බුද්ධ ඥානස බොහොම සරලව ඒකට උත්තර දීලා එයා තව තව ප්‍රශ්න අහනවා. තව තව ප්‍රශ්න අහනවා. තුන හතරක් අහලා කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ මේ අනික් සාක්ෂි වගේ මේ දානයක් මේ ශාසනයේ තියෙනවාද? නැත්තම් උතුම් ඥානවන්ත ශාසනයක් නේ මේ බුද්ධ ශාසනය කියන්නේ. දානයක් තියෙනවා. ඕව මගේ ශාසනේ දානෙ තියෙනවා. මාත් පටන් ගන්නේ දානෙන් තමයි. මොනවද ස්වාමීන් වහන්සේ දානෙන් ඔබ වහන්සේ පනවන ආනිසංශ? ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ දානෙ දුන්නාම මේ තමගේ කීර්ති රාය වැඩි වෙනවා, ගමේ ගෙදර තියෙන ප්‍රශ්න නැති වෙනවා, මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා, මරණය මැත්තේ දිවි ලෝක යන්න පුළුවන් වෙනවා කියලා. ප්‍රශ්න පහ උත්තර පහක් තියෙනවා. ඒ දානානිසංස පහ කියනවා බුදුරජාණන් ශ්‍රීවාක් සාමාන්‍යයෙන් පල්ලෙහා බණ්ඩ කියන කානිසංස පහ. දුන් දෙනකොට ලැබෙන ලාභය. ඒකට ඒ සීය සේනාපති කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන විදිහට දාන දෙනකොට උඹ දෙනව ජනප්‍රිය වෙනවා කියන එක මට ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ නැහැ මම දන්න දෙයක්. ඒ දාන දෙන කෙනාගේ ගෙදර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක ඔබ වහන්සේ කියන්න ඕනේ නැහැ ඒක මම දන්න දෙයක්. මේ කල්යාණ සත්පුරුෂයෝ එන්නේ ලැබෙනවා කියන එක ඔබ වහන්සේ කියන්න ඕනේ කියලා මූලික කරුණු හතරම බුදුචානන් හසේ කියනවා මම ඔබ වහන්සේ කෙරේ ඒ ගැන සද්ධාාවක් මට නැහැ. මොකද මම ඒක ප්‍රත්‍යක්ෂයි. හැබැයි ඔබ වහන්සේ කියනවා නම් දාන දීපුවහම දිවිලෝ කරනවා කියලා ඒක නම් මට අදාන්න වෙනවා. මොකද තාම වෙලා නැහැ නේ මට. මට තාම මේ දානේ දුන්න දාන දීලා තියෙනවා. අනික හතර විඳලා තියෙනවා. මේක වෙලා නැහැ නේ. කියලා ඒ සිය සේනාවට සුද්ධ කරලා දෙනවා මම අදහන්න ඕනේ තාම මම දැකපු නැති දේ විතරයි. අනිත් දේවල් මොකටද අදහන්නේ මම දන්නවනේ. අන්න ඒ වාගේ මේ පොතේ තියෙන දේ හරි. ඔත් පොතේ පිටේ තව එකක් තියෙන්න ඉඩ තියෙනවා. අපි මේ දෙක සල්සන් නැතුව මේමයි සත්‍ය අංශයල්ල බොරුයි කියනවනම් එන්නේ එක තකතිරුකමක්. මම ඉතාම ආදරෙන් කෞරවෙන් සාස්ෘණ වාසයට ධර්මයට සංඝයාට සලකනවා. නමුත් මෙයමයි මින් පිට දෙයක් නැහැ කියලා අපි ගහපා දෙන්න ගියොත් මොකද්ද ඔලමලකමක් තියෙන ඔබ දන්නේ නැතුනට මේකක් තියෙන්න පුළුවන්. දැන් ලංකාවේ දැනට තියෙන තත්ත්වයක් ගත්තත්, බුරුමේ ගත්තත්, තායිලන්තේ ගත්තත් එක ගුරුවරයෙක් අල්ලගෙන ඒක පිටිපස්සේ වැටිලා ඉන්න පිරිස හරි නිකන් මයිකල් ජැක්සන් පිටිපස්සේ ගිහලා සින්දු අහන පිරිස වගේ. එනත ඒ ගායකයා පිටිපස්සේ යන කට්ටිය වගේ. නළුවා පිටිපස්සේ ආය කටිටි එයා කියනවා ඒත් තමයි සත්‍යය තියෙන්නේ පිට නැහැ. ඉතින් එහෙම හොඳ හේතුවක් එතන සත්‍ය ඇත්තම නැහැ. එහෙම කවුරු හරි කියනවනම් එතන සත්‍ය නැහැ. ඒ කියන කතාව නිසාම. ඒ වගේම මෙයා කියනවා අනුස්සතිය සද්ධා විතරක් නෙවෙයි මම රුචියෙන් කරන්නේ මේක. මම බොහොම ආශාවෙන් මේක ආගමයි කිව්වට කරනවා නෙවෙයි. මගේ ඥානෙ තේිනවා මේ Hindu ආගම විතර හොඳ ආගමක් නෑ. මම ඒක කරන්න රුචි ඊට පස්සේ බුදුරජාණන්සේ ඒ ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි විඥානක් විඥානක් කන්ති කියලා මිනිස්සේ යමකට කැප වෙන කැප වෙන ආශාවෙන් කරන කරුණු පහයි මේ ලෝකේ තියෙන්නේ. ඔය පහම තමන් ඒ දියලා අල්ලගත්ත තුර සත්‍ය නොතිබෙන්න පුළුවන්. තම ප්‍රතික්ෂේප කරපු දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන් කියන අඩුපාඩුව තියෙන නිසා මේමයි සත්‍ය පිළිදයක් නෙවෙයි කියලා කියන්න යන්න එපා. හැබැයි මේකේ වැඩක් වෙනවා. මොකද්ද සත්‍යානුරක්ෂණ කියලා දෙයක් වෙනවා. තිබුණු ධර්මයේ රැකීමක් වෙනවා. ඊගා પરම්පරා පොත් ටික කියනවා, කැප වෙලා භවිති වෙනවා. කටයුතු කරන බෑ උන්ද කුලියට හරක් බලන මිසෙක් මිනිසෙක් මිස උන්දට පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. කාගරේ හරක් බලන්න පුළුවන්. ඒක තමයි බොහොම ගෞරවයෙන් ඒක කරන්න ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි, රුචි අවශ්‍යයි, ආකාර පරි මේ අනුස්සති අවශ්‍යයි බනහන්න ඕනේ ආකාර පරිවිතක්ක මේ මම මම දේ කරන්න මේ මෝඩකමට නෙවෙයි හොඳ විචක්ෂණ ඥානකින් කිය පරිවිතක් අවශ්‍යයි විතක්කේ ඒ වගේම ditthi nijjhanakkanti පැහැදිලි කරලා දැනගන්න මේක දෘෂ්ටියක යන වැඩක් කියලා මේ පහ තියෙන කෙනා සත්‍යානුරක්ෂණය කරනවා හැබැයි සත්‍යානුපත්ති නෑ. සත්‍යයටපත් වෙන්න බෑ යාට. ඒක මේ දෙයයන්ාන්සි කියලා හිතාන කරනකොට මට දෙයියෝ ඉන්න බෑනේ. එහෙම නැත්නම් මේක මේ වෙන දෙයක්. එහෙම නැත්නම් අල්ලන්න බැරි එකක් කියලා ඕනේ ධර්මයක් ඕනේ කියලා කියන්න පුළුවන්. ඒකටපත් වෙන තාක් එහෙම නැත්නම් ඒකට ගිහිල්ලා අතගාලා බලන තාක්කල් බුද්ධ ආදී උත්තරමනාසල ගණන් ගන්නෑ. ඉතින් අද මේ ලෝකේ දැන්න තියෙන මේ විද්‍යුතය ගත්තත් ඉලෙක්ට්‍රොනික දේවල් ගත්තත් මේ රසායන විද්‍යාව පිළිබඳ තියෙන එකක්වත් ප්‍රත්‍යක්ෂ කරලා නැහැ කවුරක්වත්. කරන්න බෑ. මේවා බාහිර දේ. ඉතින් වට හදලා තියෙන මේ න්‍යාය ධර්ම බුද්ධාගමට වඩා හරීම රසවත්. ගහපාදලා පෙන්වන්න දෙන්න පුළුවන්. ඒ කාටවත් මෙන්න මේක මෙහෙමයි කියලා ස්ථාවර කරන්න බෑ. ඒක කොච්චර ඇත්තද කියනවනම් 1960 ගණන් විතර වෙනකොට ලංකා විද්‍යා විවර්තන සංගමේ රැස්වීමට කිය ජයජයවර්ධන කියනවා විද්‍යාවෙන් අද මෙච්චර ඔප්පු කරපු දේ මාස 6කින් බොරු කියලා ඔප්පු කරනවා. ඒ තරම විද්‍යාව තුච්චයි. ඒ තරම විද්‍යාව පාහරයි. ඒක විසින් මේක ප්‍රතික්ෂේප කරනවා. අයි ප්‍රොෆෙසර් කෙනෙකුට ඉන්න බෑ යුනිවර්සිටි එකේ. ඊට පස්සේ ලෑන් කවුරු ඇවිල්ලා කියනවා අර ප්‍රොෆෙසර් කෙනෙකුව බොරු කරනවා. ඉතින් ඒ වගේ විද්‍යාවක් නෑ. ඉතින් ඒව අල්ලගෙන නටන්න යනකොට ඒගොල්ලන්ගේ කතාවක් තියෙනවා මේමයි සත්‍ය. දැන් කඩේ කියලා බඩුවක් ගන්න ගියාම මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ගන්න මේකමයි හොඳ ඒක අනිත් ඔක්කොම බොරු කියලා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් අනිවාර්ය අංගයක් තමයි මේ නම කියලා ඉල්ලන්න එපා. මේ බඩුව කියලා ඉල්ලන්න එපා. බඩුවේ බ්‍රෑන්ඩ් එක කියලා ඉල්ලන්න. මොකද ඒක විතරයි හොඳ. අනෙක් සේරම ඉද මේව හත්තම් ඕකමඤ්ඤා. අපිත් එක ගියොත් අපි දෙනවා නියම බඩු කියලා. ඉතින් මේව පැහැදිලිව පේනවා පචේ කියලා. in real බඩවල නියම බඩවල quality speaks. එයා කියාපාන කවුරක්වත් මේ ඇඩ්වර්ටයිස් කරන්න වෙනද ප්‍රචාර කරන්න ඕනේ නැහැ. සතියට වෙනද ප්‍රචාර ඕනෙත් නැහැ. බුදුහාමුදුරන්ට ඕනෙත් නැහැ. ධර්මයට ඕනෙත් නැහැ. කෙරුවනම් ලාමක දෙයක්. ඉතින් ඊට පස්සේ කාපටික බ්‍රාහ්මණයාට මේ බුදුරජාණන්සේ පෙන්වන සත්‍යානු රක්ෂණය පිළි අරගෙන ඊට පස්සේ බුදුජානක ආශිර්වාද වචන අවසරයි සාංශ ඔබ වහන්සේ කියන තාක් නම් මම මේක සත්‍යානුරක්කන කියලා බාර ගන්න. කොහොමද සත්‍යානුපත්ති වෙන්නේ? කොහොමද? ඒකේ නා සත්‍යයටපත් වෙන්නේ. ඒතර බුදුජානක ආශිර්වාද ඒකට අපි මතක් කර පිළිදෙට සද්ධා ජාතෝ උපසංගමති. සද්ධාවෙන් තමයි පටන් අරගන්නේ. මේ සියලුම ආගම් වල බේස් එක පදනම සද්ධා. සද්ධාව තියෙන කෙනා එළඹෙනවා. සොයා යනවා. උපසංගමන්තෝ පෛරුපාසයට ගිහිල්ල දකින් දකින් ඔක්කොම පෛරුපාසන කරන්න යන්නේ නැහැ. ලක්ෂයක් දේවල් දකිනවා එකක් හිතනවා පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න ඕනේ. පෛරුපාසන කියන්නේ නිකන් ඇහිොන් දයියක් පවත්නවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ධර්මයේ එන්නේ ඇහිීමෙන් පමණයි. දැකීමෙන්වත් ගඳෙන්වත් රසෙන්වත් නෙවෙයි. ඉතින් ඒක සුතමේ ඥානය ශ්‍රාවක කියලා කියනවා. ඉතින් මෙයා කන නතු කරගෙන ඉන්නකොට ඔන්න ඔහිතසෝතෝ ධම්මං සුනාති. ඒකවල සද්ධා වෙලා උපසංකමණය වෙලා පෛරුපාසනය කරලා කන්න මාගෙන ඉන්න වෙලාවක ධර්මය එනවා. එතකොට මෙයා තේරෙනවා මේ ධර්මයේ මොකද්ද වෙනසක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මෙතෙක් Taman තිබුණු දෙයට වැඩිය ඔහිතසෝතෝ ධම්මං සුත්වා ධම්මං ධාරේති. අගේ ගිජී පිටින් ගිලලා ඉන්ටර්නලයිස් කරන බලනවා මෙහෙම දේකුත් කියනවා. අනිච්චන් දුක්ඛං අනත්තං කියලා කියන මේ ලෝකේ ඔක්කොම නිච්චයි සුඛයි සුබයි කියද්දී මේක අනිච්චන් දුක්ඛං අනත්තං කියනවා. එහෙම නැත්නම් ඒ Tamanට උදව් කරපු දෙයම උඩ තියලා කරඩෝග තියලා වැද වැද ඉන්නව වෙනකොට ඔය විග්‍රහ කරලා බලපන්. අත්කාල බලපන් කියනවා. එහෙම ධර්මිකුත් තියෙනවා. ඉතිච්චර එච්චර වැඩි නලියන්නේ නැහැ. ඒකක් තියෙනවා කියලා අහනවා. එහෙම නැත්නම් ධාරණය කරන සුතා සුනාත ධාරේත චරාස ධම්මේ කියලා තියෙනවනේ. ඒ නිසා බුදුජානනාසි ධර්මයක් කියනොත් මහන්නේ එසේනම් මනාවකට ආසව. හිතේ දරා ගනියෝ කියලා බුදුහාමුදුරුවෝ අවධාරණය කරනවා. ඒ හුද්ද බණක් කියන්නේ ඉස්සෙල්ලා මේ මහන්නේ එසේනම් අසව. සුනාත ධාරේත හිතේ තියාගන්නේ. ඒක ඒක වැදගත් දෙයක්. ඉතින් මට මතකයි මම ඔය මීචිගල ඇවිල්ලා පළවෙනි සැරේ ලොකු සංසි දැක්කා. ඒක හොරක් මගේ දේවල් ඇතුළත කරන්න තියෙන දේ විනිශ්චයත් වෙනවා කාටවත් මොනවද කියලා තිබුණේ නැහැ. ඊට පස්සේ ආයෙත් මොකද ඒ රසායන. ආයෙත් රසායන දා ගෙදර යන ගමන් මේ පස්සාලේ හරි බහැල බහැලම නිට්ටමුට ඇවිල්ලා තින්දි වලට ඇවිල්ලා මම මෙතෙන්ට ඇවිල්ලා පල්ලෙව කල්තෝට ගාව මම මෙහෙමයි ලොකු සංචාමිටස් කළා දැන් හම්බෙන්නත් බෑ ඇත්තෙත් නැහැ ලොකු සංචාමිටස් ධර්මයතන ඉන්නේ කියලා. කොහෙද ධර්මයතන කියන්නේ පාට බැතර පස්සේ ඊගාව තෙන්තන උරට ගියාම හරියි. ඉතින් මම උඩට ගියා මෙලෝඩියක් දන්නේ යනකොට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එතකොට මම දැක්කා ඒ ශාලාව ගාව පොත් එහෙම කියන අනුරුද්ධලාලු හිටියේ. ඒතර ඉතින් ලොකු සාංශ කෙරුවේ ඒගොල්ලන් යනකොට පස්සේ ওই පාර දිගටම යමින් නොක ලොකු සාංශ. පස්සේ මං ගියා. දැන් මේ රස්තාව වැරලා ගෙදර යන ගමන් නුවර යන ගමන්. ගිහිල්ලා දැකපු ගමන් ටක් ගාලා නම කියලා කතා කරා. ඒකට හොන්දට රැවුල වවාගෙන හොන්දට කොණ්ඩ වෙවිලා හැබැයි ෆුල් කිට් ගහගෙන ආවේ මහත්තයා දැන්. ආ අදවන් මහත්තයා නේද කියලා ඇහුවා මට සතුටක් හිතුණා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි මෙහෙමයි සාංශ භාවනා ඉතර කරන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා මම විස්තරයක් කිව්වා. කිව්වට පස්සේ පැය කාලක් හමාරක් පුදුමාකාර විදිහට මේක මේ කියන ටික විග්‍රහ කරා. මේක මෙහෙමයි කාරණා මහත්ය මෙහෙම මෙහෙමයි මේ මෙහෙමයි අර කම මේක කියේ මට මේක වටිනව මොකුත් නැහැ නිකන් බටර් කෑල්ල රත් වෙච්ච බිහිකින් කපනවා වගේ ගිහිල්ලා මම ඉතින් දැන් ආය යන්නත් එපා මෙතන පැය තුනක් යනවා මට පෙර දිනේට යන්න. ඊට පස්සේ හරිම සන්තෝෂයි සෝන්සම යන්නම්. කියලා මට හොඳටම තිබහයි. මේ ඊට පස්සේ ලෝසාන් කිව්වා හැබැයි මහත්තයෝ අපි මේ කතා කරුවේ ගැඹුරක් කියලා මම දෙක තියාගන්න කිව්වා. මම එළියට එනකොට මට කියනවා මේක හොඳට හිතේ තියාගන්න කියලා. ඉතින් මට හොඳට මතකයි ඇවිල්ලා දොලෙන් බිව්ව ඇති වෙන්න වතුර. ඒක මට අමාපැණියක් වුණා ඒ වෙලාවේ. වතුර බීලා තමයි මං ගියේ. ඉතින් මට තේරුණා මේ ලොකු සාංශ මේ කියන දේ හැමෝටම කියන හැමෝටම කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. භාවනා කරන කෙනාට විතරයි ඒ ධාරණය වෙන්නේ. අනික් කට්ටියගේ පල්ලේ හිලක් තියෙනවා මුට්ටියේ. වතුර වැක්කරනකොට හිටින්නේ නැහැ. ආයෙ ගෙදර යනකොට ඒකත් ඇහැරෙනවා. හරියට මේ උකුලේ මොනාර දිහාන බණ අහනවා නැගිටිනකොට උකුලේ තියෙන ටික ඇහැරෙනවා. එහෙම මේ මේ ධර්මයේ අහන කට්ටියක් කියනවා. ඉතින් ඒක නෙමෙයි මේ කියන්නේ. සුතා ධතා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විඥා කියනට සුතා වර්ෂේ ධතා. හිතේ දරා ගන්නවා කියන එක. ඉතින් ඒක මේ කෙනෙකුගේ උප්පත්තියෙන් එන එකක්ද? එහෙම නැත්නම් එයාට මේ සතිය නිසා වැඩෙන එකක්ද? නැත්නම් ඔක්කොටම වඩන්න පුළුවන් එකක්ද කියන එක අපි පැත්තක තියෙනවා. එහෙම ඔක්කොටම එහෙම වඩන්න බෑ. හැම කෙනාටම හැමදේම හිතේ තියාගන්නත් බෑ. ඒක කර්මානුරූපව තමයි හිතෙන්නේ. දත ධාරණය දත්වා අත්තං උපපරික්කති ඇතුළට දරාගෙන වෙන වෙන දේදී බලනවා සිද්ධිය සිද්ධියට බලන ඔය කින්ද වෙන්න පුළුවන් කියලා. අයි අත්තං උපපරික්කන්තෝ දිට්ඨි නිධාන කමන්ති. එයාට හිතෙනවා අත්‍ය බලනකොට මේක මේ වෙන්න පුළුවන්. මම අද ඇහුවට අලුත් දෙයක් වෙන්න පුළුවන්. දිට්ඨි නිධාන කන්තිය සති ඡන්தோ ජායති. එතකොට යාට සද්ධාහයෙන් එහා ගිය මේක පොඩ්ඩක් වෙලා දාලා බලන්න ඕනේ මේක කරලා බලන්න ඕනේ කියලා කරබැලීමේ ආතාව කුසල ඡන්දේ පහනවා. ඡන්ද ජාතෝ උත්සාහති. එතකොට එයා අනික් වැඩ පොද්දක පැත්තකට දාලා මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. උස්සහිත්වා තුලෙහිති. මේ උත්සාහ කියන්නේ ඇත්තටම වීර්යය කියන එක. සද්ධාව වීර්යය. උස්සහිත්වා තුලහති. ඕනේ දැන් මම මේකට විනාඩි 5ක් දැම්මා. ඒ විනාඩි 5 ආසතිය වැඩි වෙනවද අඩු වෙනවද? ඒ විනාඩි 5 තුළ මට මේ පව් වැඩි වෙනවද පව් අඩු වෙනවද? නැත්නම් මට කරගෙන යන්න පුළුවන් දෙයක් කියලා හිතනවා බැරි කියලා කියලා ඒ පළවෙනි විනාඩි 5 10 ඇතුළත මේ තුලණය කියන එක තියෙනවා ඒක ඔය මේ ධම්ම විචයක් ඒ තුලණය ශක්තිය අද ඉන්නේ නැත්තන් නෑ ඒගොල්ලෝ ගිහිල්ලා අහනවා කට්ටියගේ මම මෙහෙම කළා මට මෙහෙම වෙන්න ඕනද කොහොමද වෙන්න ඕනේ මොකද මේ වෙන්නේ කියලා අර ඇතුළත Taman මේ අත්දකපු දේ බුද්ධි විඳපු දේ තුලණය කිරීම එහෙම නැත්නම් ධම්ම විචය කියලා කියනවා එහෙම නැත්නම් කියනවා විචාර බුද්ධිය කියලා. ඒ විචාර බුද්ධියේදී අනුන් මත යැපෙන ගතිය තමයි අපි ළඟ තියෙන්නේ. එහෙම නැත්නම් මේ උස්සහිත්වා තුලේති කියනකොට අර අහපු බණ කවුරු හරි ගුරුවරයෙක්ගේ අහපු බණ මේ තනිය ගමනක් මේ යන්නේ දැන්. තුලනේ කරනකොට Taman තුරම තේිනවා. ඒකට හැබැයි කියන සමන් එක්ක බණ වාහන කරන සම්ප්‍රප්පචාරණ වාස්ලා ඉන්නවනේ ලේසි. ගුරුවරයෙක් හම්බෙලා තියෙනවා ලේසි මම විනාඩි 5ක් දැම්මා සක්මන් කෙරුවා ටිකක් පරියන් කෙරුවා කොහොමයි මෙන්න මෙහෙමයි කියලා කියන කමඨාන් සුද්ධ කිරීම ඔය තුලනේ කිරීම අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් ඉන්න ඕනකමකුත් නැහැ. හොඳ පිං ඇති කෙනාට කියනකොටම ටක් ගාලා තේරෙනවා. දානකොටම තේරෙනවා මේ පිටතර තදින් ආතතියෙන් ඝර්ෂණයක පීඩි ගෑමක හිටියා මේ විනාඩිය මට එහෙම යන්නේ නැහැ. ඒ තුල තුලනේ කිරුවට පස්සේ ආ පදාති. ඊට පස්සේ පදන් වීර්ය දාන ඔය ඔක්කොම වැඩ පැත්තක දාලා මම මේක කරනවා කියනවා. එතකොට ඒ සාමාන්‍යයෙන් අර උත්සාහති කියන වීර්ය නෙමෙයි පදන් වීර්ය කියන්නේ ඊට වැඩි ලොකු දැරීමේ ශක්තියක් ඇති ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන කියලා කියන්නේ ඒ වීර්යයේ වෙන වැඩ ඔක්කොම අතාරිනවා කියන එකයි. මුළු හදින්ම කියන එකයි. දෝතින්ම කියන එකයි. ප්‍රධාන්තෝ ඒ පදහානිය කරනකොට එයාට කායේන චේම පරම සත්‍යං සත්‍ය කරෝති. එයාගේ හිත විවේකජම් පීති සුඛං කියන මේ සද්දත් නෑ, රූපත් නෑ, ගඳත් නෑ, රසත් නෑ, පහසත් නෑ ඔක්කොම විවේකයි. මේ හම්බ කරන රූප සද්ද ගන්ධ රස නෙමෙයි. ඒකේ විවේකයෙන් තද්ද ප්‍රීතියක් හටගන්නවා. විවේකජම් පීති සුඛං දැන් අපි මේ විවේකේ නැතුව මේ උදින්ද හන්දනකම් හම්බ කරනවා නෙමෙයි ටෙලිවිෂන් එකක් ගන්න හරි ශබ්ද හොයන්න හරි ගන්ධ රස පහත බලන්න. ඉතින් ඒකලනේ අපි මේ අපේ ඉන්න මේ නරපණුවත් එක්ක හදා බෙදාගන්නේ. බෙදා ගන්න හරියක් අනහරියක් ආමිෂේනේ. දැන් මේ වැඩේ යනකොට එන විවේක ජම්පීති සුඛක් නැත්තම් කායේන චේයෝ පරම සත්‍යං හිත කය පිනා යනවා. කය පිනා යෑම පස්සනක් පීනිය කිපීතිය කියලා කියනවා. ඉතින් ඒ පස්සනක් පීතියෙන් පිනා යන්න ගියාට පස්සේ අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය. නැත්නම් හීනෙකදී අපි වත් වෙච්ච උසස් තත්ත්වයකටත් වැඩිය කය සාක්ෂි දෙනවා. මේක හරි. මේකට කිසිම වේදමක් යන්නේ නැහැ. මේක කිසිම උපකරණයක් මොකොත් අවශ්‍ය කරන්නේ නැහැ. මේ මනස පිළ පිළ ගහපු ගමන් එතකොට මේ කායනසේම පරිණත පඤ්ඤායත අච්චිවිජ්ජ පඤ්ඤායති ප්‍රඥාය හුත්තට තේරෙනවා මේක මේ කවුරුත් ඇවිල්ලා අපිට වෙළඳ ප්‍රචාරයක් කරලා ආශ්‍රවත් දීලා කරන වැඩක් නෙමෙයි කියලා. ඉතින් මේ කාරණා ටික මේ පෙළ ගැස්ම අර සත්‍යානුරක්ෂණා ඉඳලා සත්‍යානුපත්ති වෙන්න උතන තමයි. ඉතින් ඒක ඥානරාම ස්වාමීන් වහන්සේගේ මේ සමත විදර්ශනා භාවනා මාර්ගය කියන පොතේ ওই සංකීසූත්‍රය කැල්ල අරගෙන විස්තර කරනවා. මොකද්ද සද්දා ජාතෝපසංකප්පදි කියන්නේ කියලා. ඉතින් මේ මේ ගියාට පස්සේ අපේ කට්ටිය විතර අපි පොත අච්චු ගැවයි කාලේ. මේ අච්චු ගන්න කාලේ මේකේ පෙරවදනේ දීලා තිබුණා මේක මේචිකල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලයෙන් කරලා තියෙනවා කියලා. ඉස්සලෝ ඉස්සල පොත. ඉතින් මේ වන සංරක්ෂණ මණ්ඩලයෙන් කරලා තියෙන කියලා මට අදහසක්. අතන කරන්නේ දායක සභාවේ. නිසිකර නිස්සන්න වනය සංරක්ෂණ මණ්ඩලෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි හිතුවේ මෙතන බලන වන සංරක්ෂණ මණ්ඩලෙ මේ වගේ පොත් ගන්න එක හරිම වටින පොතයි. ඉතින් අපිත් පොත් අච්චු ගැහුවා මොකද මේ මේ චංකි සූත්‍රය හරි ලස්සන විස්තර කරනවා. විස්තර කරලා බුදුජානනාංශයේ කාපටිකට කියනවා කාපටික මේතා මේ කෙනා සත්‍යානුපත්ති වෙනවා හැබැයි සත්‍යානුබෝධයට යන්නේ ඉතින් මේ මෙතෙන්ට යනකොටත් කෙනෙක් ඉතාම උසස් තත්යකට ගිහිල්ලා තවත් අවබෝධය නැහැ. සත්‍යයටපත් වෙලා කියනවා. අපි බොහොම දුර ගමනක් ගෙවාගෙන කාන්තාරය හරහා ගිහලා වැවට බහැලා තියෙනවා. තව වතුර බීලත් නැහැ, නාලත් නැහැ. ඉතින් එතකොට අහන්න හිතෙනවානේ. ඒක අහනවා ඒ මේ කාබටික බ්‍රාහ්මණයා ස්වාමීන් වහන්සේ යම්තාක් සත්‍යාන රක්කණේ කිව්වද මම ඒක හරි කොන්තියම් තාක් ඔබ වහන්සේ දැන් සත්‍යානුපත්තිය කිව්වද ඒක හරි මට කරුණා කරලා සත්‍යානුබෝධය කියලා දෙන්නේ කියලා. ඒතකොට බුදුජානනා සඳහන් කරනවා ඔය ඔය කරපු එකම ලක්ෂ කෝටි වාරයක් කරන්න. ආයේ සද්ධාව නැති කෙනෙක් වගේ වද්දා ගන්නවට පස්සේ ආයෙ පටන් ගන්නවා අපිට කම්බව. දවස් පුරා වැඩ කරන්න එපා වෙන වෙලාවක් එනවනේ. යන්න හොන්තුවද්ද මේ පැවිද්දත් එපා වෙනවා කම්මැලි වෙනවනේ. අරණියකට ආවත් දාසද්දයක් කරනවා හරි ආසයි අප්පා අපි අරණියේ ඉඳලා තියෙනවා භාවනා කරලා තියෙනවා කිය කිය ඉන්නවා. නමුත් ඔය කම්මැලි වෙන වෙලාවක් එනවා. මේ වෙලාවට අපිට තේරෙනවා මේ දැන් සද්දාව නැහැ. ඉතින් ආයේ සද්දාව ඇති කරන අර පුරුදු තාටින් කරන්න දෙන්නේ නැහැ. අරණියේ ඉන්නවනේ ඉතින් මේ වෙලාවට සක්මන් කරන්න ඕනේ. මට පරියංග කරන්න ඕනේ. මට කමටහන් සුද්ධ කරන්න ඕනේ. මට බනහන්න ඕනේ කියලා ඒ එළඹෙනවා ඒකට. එළඹෙලා පරිපාසනය කළ බලන ඉතින් අනික් කට්ටිය සක්මන් කරනවා මාත් සක්මන් කරනවා මට වෙ කිසිම අර මේ මේ මේ මේ හරකෙක්ගේ පිටේ හකුරු බැඳා වගේ කිසිම රසයක් නැහැ. නමුත් මේක කර කර ඉන්නකොට ඒකට තේරෙන පටන් අර ගන්නවා මෙන්න මේ මේ කරුණු දැම්මනම් ඒ මේ සක්මනේ පරියන්කේ අලුත් රසයක් එනවා. අර ඉස්සර බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි. ඒක ඒක මගේ ජීවිතේ මම දැක්කේ මේ මේ සතියත් එක්ක 77 වගේ ඉඳලා. දැන් මේ වෙනකොට මෙච්චර කාලයක් කරලා තියෙනවා. ඉතින් කරන වෙලාවේදී මුල් මුල් කාලේ හරි ආශාවක් තිබුණා සත්‍ය කියලා එකක් තියෙනවා. මේ මං වගේ නිකන් ගල්ලි ලන්දාරුවට මේ කරන්න පුළුවන්. කිසිසේත්ම කාටවත් කියන්න ඕනකමකුත් නැහැ. කියා බාන්න ඕනකමකුත් නැහැ. සිල් ගන්නවත් මොනම දෙයක්වත් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ දවස්වල මම හරියට අඬහැර පානවා. ඒ අපේ යුනිවර්සිටි ආලුවන්න කියලා. උඹලා මොන මගුලට ජීවත් වෙනවද දන්නේ නැහැ. මගේ ජීවිතේ මම සතිය සඳහා ගත කරන්නේ. මට ගෑනු ගන්න ආසාවක්වත් මොකක්වත් නැහැ. ඉතින් උන් බනිනවා කියන්නේ ඇන්දේ අටට පටන් ගත්තාම පහුවෙන්ද හතර වෙනකම් බයි. තෝ තෝ පළ කැලේකට මොනවද මේ හිට වෙලා ඉන්නේ කියලා. ඉතින් මට ඒත් බැනෙයිද කියන්නේ හිතෙනවා. කියන්න හිතලා මට පස්සේ උංගෝක එක්කිනෙකුට දෙන්නේ උට කියලා බැලුවා. එනේ මෙහෙම මගුලක් තියෙන මේකේ මහා දෙයක් නැහැ. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. එයාට තේරෙනවා මට තද්දබල කියන්න තියෙන ආසාවක් තියෙනවා කියලා. කියන්න තිබුණාට කියන්නේ අනුකම්පාවකුත් තියෙනවා. තේරුම් ගන්නෑ. ඊපස්සේ අම්මට කියලා බැලුවා. අම්මත් කිව්වා උඹට තේරෙන දේ නම් පොඩි පුතා මට තේරෙන්නේ නැහැ. මට නිකන් සාමාන්‍ය පන්තිල් ගන්න තේරෙනවා. දාන දෙන්න තේරෙනවා. ඒ ටික තේරෙනවා. උඹව කඩා ගන්න එපා. උඹ කරගන්නේ මට කිව්වට වැඩක් වෙන එකක් නැහැ කියන එක උන් දැන් නොකිය කිව්වා. ඉතින් ඒ හිටපු කාලේ හිටපු තුන් හතර දෙනෙකුට මං කිව්වා ඒක ඉතින් අර කලේ මොනින් නමල වතුර එක්කලුවා තමයි. ඒක ඉතින් මගේ දුර්ලකම තමයි. පස්සේ මම නිල්ලඹට මමපත් කරුවා පාලකලේකම් කියලා මම මාස 7ක් 8ක් විතර කාටවත් එන්න තහනම් හිටන. ඒක තමයි මේ කොරෝනා කාලේ වගේ. ඉතින් මං විතරයි ඉන්නේ. ඉතින් ඉන්න වෙලාවේ එන කෙනෙකුට මම නිකන් කියනවා. මේ මට මට හම්බුනේ පොඩි දෙයක්. ඒක පුදුමාකාර මේ ගැම්මක් තියෙනවා. මේ ජී අර සද්ධාව කියා දීමේදී අර තමන් පුරුදු කරලා හදනකට වැඩි වෙනස් වෙනවා. කාටද කියලා දෙන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. මං කියන්නේ පැහැය වෙන්න නෙවෙයි. මම මේ රජ වෙලා බුදු වෙලා රාහත් වෙලා නෙවෙයි. මේ සතියේ තියෙන මේ සරල අහිංසක ගම. එන්නේ අල කොච්චර සද්ධාවන්ත වුණත් ආයේ සද්ධා ජාත උපසංගවද උපසංගද්දෝ පෛරුපාහසේ පෛරුපාසන්තෝ සෝතං හෝදායි චෝිත සෝතෝ ධම්මසුනාති කියලා තව කාටවත් කියලා දීමේ ඊට පස්සේ ආයේක මතක තියාගත්තොත් ඒ කියන වචනේ හරි සතුටක් ඇති වෙනවා නේ මේ මනසට මෙච්චර දේවල් ඇහිදි මේක මතකයි කියලා තමන් මේක ඉගෙන ගන්නකොට එක වාරයක් දන්න භාතේ ඉලක්ක කරලා කාටද කියලා දෙන්න පටන් ගන්නකොට තව වාරයක්. එහෙම කට්ටියත් එක්ක ඉතලා භාවනා කරගෙන යනකොට සාමූහික භාවනා කරනකොට තව වාරයක්. ඕක මේකේ වාටි වාටි වැටෙනවා. ඉතින් වැටෙන වැටිල්ල ලක්ෂ කෝටි වාරයක් කරන්නේ. ඒක පුදුජාන් කියන්නේ ආසීවනප්පත්තිය කියනවා. ඒකට කියනවා සත්‍යානුපත්තිය කියලා. ඇසුරු කරන පළවෙනි වතාවට සති. ඊට පස්සේ භාවේති. ඊට පස්සේ ඒකටම කැසමට ගහන අමුඩ ගහගෙන වැඩි දෙනවා දැන්. ඒ වැඩේ දෙනකොට ඉතින් භාවනා මධ්‍යස්ථාන වෙනවා යාළුවෝ භාවනා කරන අය හොයනවා ගුරුවරු හොයනවා ඉඳ ගන්න කොට හොයනවා ඇඳුම් নানা ප්‍රකාර දේවල් හරිනුවේ කෙල්ලෙක් යාළු කරන චොක්ලට් දෙන්නවා දිගින් දිගට හොයනකොට ඔක්කොම භාවනා මධ්‍යස්ථාන භාවනා කරන්නේ ඔය ගුරුවරු හුඟ දෙනෙක් එහෙම කරන්නේ ඒකට අහුවෙනවා භාවනාව සඳහා කරන එකට මහා ලොකු දෙයක් ඕනේ නැහැ භාවනා මධ්‍යස්ථාන උත්තර කලගෝසාවක් මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. ඉතින් ඒක භාවිතාව යනවා. හැබැයි භාවිතා කරනකොට යා අර කරිත දෙක කරපු රස්සාව අයින් කළා දාලා ධ්‍යාන සම්බන්ධය අයින් කළා දාලා මුදල් අයින් කළා දාලා අතහැරලා ඒකට පෙළඹෙන්නේ භාවිත කරන්න හදනකොට ආශේවිති භාවේති බහුලී කරෝති කරනකොට ඉතින් බහුලී කරෝති වලදී තමයි මේ සත්‍යානුපත්තිය කියන එක සිද්ධ වෙන්නේ. Taman රහ බලපෝ බුද්ධි විඳපු මේ ධර්මය තමන්ගේ ජීවිතේ බවට පත් කරගන්න. ඉතින් ඒක සඳහා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා තමන්ගේ ජීවන රටාවේ තියෙන මූලික දොළපාරවල් තුන කතාවේ පරිසම් වෙනවා. දෙක කම්මන්ත. අනවශ්‍ය වැඩවලට දාන්න එපා. දැම්මොත් ඒක ඒ බැඳි බැඳි බැඳි බැඳි අර යනවා. දැන් මංගගේ මිනිස්සු බිස්නස් එකට එහෙම ගියා නම් මං හිටියේ ප්‍රයිවට් සෙක්ටරේ තමයි ආයේ මොකුත් නැහැ කතා කරන දෙයක් නැහැ මගේ තියෙන හැකියාවල් වල හැටියට කිසි කෙනෙකුට බෑ මාත් එක්ක මේ තම්බියක් දෙන්න. ඒ තරම්ම දක්ෂයි. ඉතින් මම ධම්මික හඳුන පටන් ගන්නකොටම කිව්වම සත්‍ය වැඩම හැබැයි කාටවත් කියන්න එපා. කවදාව සල්ලි වෙන බිස්නස් එකක් කරන්න එපා. කවදාවත් කසාද වදින්න එපා. ඉතින් කියන්න බෑනේ දැන් මම යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නකොට, ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ ඉන්නකොට, ඉතින් ඕකටනේ විනය ජීවිතය ගත කරන්නේ. හොඳ රස්සාවක් කරන හොඳ ගෑණියක් අසාද බඳලා ලෝකෙට ප්‍රකාශ කරන මට ඩිප්ටික්ලියක් තියෙනවා අරකයි මේකයි කියන්නේ මේ සත්‍ය ගැන තමයි කිව්වේ. ඉතින් මට ඒක හොඳටම තේරෙනවා මෙහෙම කියන මිනිස්සුත් ඉන්නවා. බලංගොඩ ආනන්දමෛත්‍ය හාමුදුරන් වෙන්න ගියා. ඔක්කොමලා කිව්වා මෙහිමයි හාමුදුරන් උත් අහන්න බැරි ප්‍රශ්නයක් නැහැ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා. ඉතින් හම්බ වෙන්න බෑනේ. පස්සේ ඒක චිත්ත විකාර. හදපු අලුත. පස්සේ ගියාට පස්සේ කිසිම අපේ සැලසුම් කරලා ගියේ නෑ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා දානෙකට වැඩියා. කීයට එයිද දන්නේ අර කමිටුවාගේ හොඳට බත්යක් දෙනවා අපි බත් කාලා හිටියා. ඉන්නකොට තේ ශාන්ති එකමාර දෙක වෙනකොට ආයි තිය අපිටත් තින් කරන්න දෙයක් නැහැ බලන්න හිටියා ඊට පස්සේ මං කව ශාන්ති වෙන්න මෙහෙමයි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මේකයි මාත්‍යෝ වැඩි. මට ඉඳගෙන ඉන්නම් බෑ මං හොඳට හාන්සි පුටුවක හාන්සි වෙලා ඉන්නම් මාත්‍යට උන්ට කහ. මෙහෙම ඉතින් මං ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවලුනේ මේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා වන්දි උත්තර දෙනවා. ඕ ඒක මම රේඩියෝ එකක් කියලා කියනවා. ටෙලිවිෂන් එකක් කියලා ඕනේ ප්‍රශ්නක් අහනවා. ඉතින් මම ප්‍රශ්න අහගෙන අහගෙන අහන් ගියා සමහරක් කව මම සාංශ මේ මේ සද්දා ජාත උපසංකප්පති වගේ දේ කොතනද මේ මේ භාවනා ජීවිතේ චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙන්නේ? දුක්ඛ සත්‍ය ගැන කතා කරන්නේ කොහේද? මොන ඥානෙද? ඔය ඒකනම් කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ තමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිසිම දනක දුක්ඛ සත්‍ය සම්ධම්දේ සත්‍ය නැහැ වගේ පිට තියෙනවා. ඊට පස්සේ ඔහොම දෙක තුනක් අහලා මේ ස්වාමීන් වහන්සේ කියන්න පටන් අරගත්තා මෙච්චර සත්‍යයක් තියෙද්දි මුළු ලෝකෙම යන්නේ නොමග. බොහෝම හේතු සහිතව පෙන්නවා ඉස්සරහට මෙහෙමයි වෙන්නේ මං කව ස්වාමීන් දැන් මම වගේ ගොරෙකුට ඕවා කියලා කිව්ව වැඩක් නැහැ. ඔබ හිත කියන්නේ රාජ්‍ය නායකයන්. ඔබ හිත රාජ්‍ය නායකයන් අසුර කරන කෙනෙක් නේ. ඉතින් ඒ සඳහන් බොහොම අහිංසක වෙලා කිව්වා මහත්තයෝ මේ රාජ්‍ය නායකයන්ට ඔබතුමා වගේවත් අහගෙන ඉන්නවත් වෙලාවක් නැහැ කිව්වා. පුදුම වැඩ කොටක ඉන්නේ. හැබැයි මේ එන කාලේ කොරෝනා හැම කතාවක් තිබුණේ නැහැ. ඒ ශාංශ මතක් කරලා කිව්වා මේකේ ඉතුරු වෙන්නේ තුනෙන් එකයි තුනෙන් දෙකක් අම්බස් වෙලා යනවා. එහෙම කාලයක් එනවා. එතකොට කිව්වේ 93න් පටන් ගන්නවායි කියලා. ඒකත් නම හත් බේරෙන්න ගමයක් තියෙනවා. මම දන්න විදිහට ක්‍රම තුනක් අර ධම්ම සාම්දෝ කිව්වා වගේ කිසිම දවසක මොනම බේතක්වත් බොන්න එපා. හැම බේතක්ම වසක්. තමන්ගේ ආහාරයෙන් යැපෙන්න දැනගන්න ඕනේ ආහාර බේතක් කරගන්න බේත ආහාරයක් කරගන්න. දෙක මොන අසාධාරණ තිබුණත් තමන් ඉස්සරහා වචන කතා කරන්න යන්න එපා පැත්තක් ගන්න එපා නොදැක්කා වගේ ඉන්නේ කියලා. ඒ අසාධාරණ දෙකලා කලබල වෙන කට්ටිය ඕකෙන්ම හැඳි ගෑවිලා මැනවා කිව්වා. තුන්වෙනියට කිව්ව තවත් ඒවා. ඔය තමන් ওই වැඩේ කරගෙන යනවා කියලා කාටවත් කියන්න ඕන ගමන් නැහැ. මොකද මෙලෝ කෙනෙක් මේ කාලේ මේ නිවන් දකින්න පුළුවන් කෙනෙක් අදහන්නේ අපේ අම්මා අප්පාවත් අදහන්නේ. පන්සලේ හැමෝටම අදහන්නේත් නැහැ. ඉන්සයි ඒක තියාගන්නේ කියලා. ඉතින් මට පුදුම මේ අමතර බණක් කියන ධම්මික හමුදුවගේ මේ වගේ මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒවත් මම හොයාගෙන ගියේ මට ළඟට ඇවිල්ලා කිව්වා නෙවෙයි. මෙන්න මේ විදිහට තමන්ගේ ජීවන රටාවට තට්ටු කරලා බය නැතුව මෙන්න මේම කරපන් කියන එකට තේරෙන්නේ අර බහුලීගත කරණයට යන්න තරමටම සත්‍යානුපත් සක්කි සත්‍යානුපත්ති සත්‍යානුබෝධ කියන තැනට යනකොට එහාට යන්න කවුරුත් උසිරන්නන්න ඕනේ නැහැ. එයා දන්නා මේ පාර ගියොත් අපායයි. මේ මෙච්චර පාරක් තියෙනවා. කට්ටිය නැහැ කියවට පාර තියෙනවා. අන්නේ ඒ සත්‍යානුබෝධයට යනකොට එහෙම නැත්නම් ඒ කියන විදිහට තමන්ගේ ජීවිතෙන් වැඩ වැඩ කරන්න යන එකයි මම කැමති සංසන්දනය කරන්න සද්ධා විදියේ සත්‍ය සමාධි ප්‍රඥා කියන එක සමාජික ධර්ම. ශ්‍රද්ධාව කියන්නේ ඒවා ආචාර ධර්ම. නමුත් මේ සත්‍යානුපත්ති කියන එක තන්නේ කරම මම දැන් මෙතන විතරයි. ඒකට දෙවන්නේක් නැහැ. ඒ කෙනා කවුරු ගියත් බුදු කෙනෙක් බුදු කෙනෙක්ම තමයි. ඉතින් ඒක වෙන්න ඉස්සලා තමයි සත්‍යානුරක්ෂී අපි ධර්ම දෙයක් කරන අපේ බුද්ධාම කියලා කටපාඩම් කරන බුද්ධාම ඉගෙන ඊට පස්සේ අපිට වරින් වර වරින් වර එකපාරට තේරෙන පටන් ගන්නවා පුදුමාකාර සතුටක් එනවා. හැබැයි ඒක නිකන් හීනෙන් තොල ගෑ සුවඳක් වගේ එන්නේ. බුද්ධියට සින්න වෙලා නැහැ. ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ ආශේවන ප්‍රත්‍යය. ඊට පස්සේ ඒ සඳහා ජීවන රටාව සකස් කරගන්නවා කියන එක බුදුහාමුදුරෝ නැහැ. ධර්මය නැහැ. සංඝයා නැහැ. මම දැන් මෙතන. ඒ තරම් විශ්වාසයක් Taman තුල ආවට පස්සේ එයා තමයි ඇත්තටම සංඝයා වෙන්නේ. එයා තමයි බුදුහමන නියෝජනය කරන්නේ. එයාගේ කපු කැනැත්තේ තමයි ධර්මයේ තියෙන්නේ. හැබැයි තේන ලෝකෙම ඉන්නේ මේ කරන්න බෑ කරවුවොත් නම් හොඳයි. ඔయిత වෙඩි හොඳයි බුද්ධාම රකින්න එක, ඔయిత වෙඩි හොඳයි සත්‍යානු රක්ෂණය. ඉතින් ඒවට බලනකොට මේ අනිකුත් ආගම් සහ බුද්ධ ආගම රක්ෂණය කරන අතර කිසිම වෙනසක් නැහැ. මේ අනික් ආගම් රකින්න හදන කට්ටියයි මේ කට්ටිය බුද්ධ ආගම රකින්න හදන කට්ටියත් කිසිම වෙනසක් නැහැ. මොකද මේ දෙගොල්ලම කරන්නේ ආචාර ධර්ම පද්ධතියක් විතරයි. ඒගොල්ලෝ සත්‍යයක් රකින්නවා. ඒ සත්‍යනු රක්ෂණයට වෙනම කට්ටියක් ඉන්නවා ලෝකයේ අපි කියන පූජක පක්ෂේ පූජ්‍ය පක්ෂේ කිය. ඒගොල්ලෝ ඒක ආරක්ෂා කරන්න හිටියට ආ ඒකේ බුද්ධ විඳින්නේ නැහැ. ඒක බුද්ධ ඥානශීල සඳහන් කරන්නේ මේ හරක් බලනවා අනුන්ගේ. හැබැයි හැර පස්කෝ රසේ නෑ. උට බත් බැලියෙක් බත් ටිකට හම්බ වෙනවා. හටක් බලනවා. කිරි නෑ. කිරි රස හම්බෙන්නේ. ඒකයි තියෙන හරක් අයිතිකාරයයි. ඉතින් අපි මේ කරන දේ මේ සත්‍යානු රක්ෂණයද සත්‍යානු සත්‍යාව බෝධයේද සත්‍යානු පත්‍යද කියන එකේ ඔය ගැඹුරකට ගිය කෙනා භාවනාවේදී ඒක නැවත නැවත කරන්න කරන්න ඒ ගැඹුරම නිකන් මණ්ඩි බිඳිනවා වගේ වැඩක් වෙනවා. ඉතින් ඒ අතර ಗುಣ විශේෂයක් දකින්න බෑ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කවුරු හරි කිව්වොත් මට දැන් ආනපානේ බලන්න පුළුවන් කියන එක අපිට කියන්න පුළුවන් සාමාන්‍ය මට්ටමින් කිය හැකි ආස්වාද ප්‍රසවාස දෙක අතර ගුණ විශේෂයක් තියෙනවා. වෙනසක් තියෙනවා. කිය කියයි සමහරට අඩු ගන්න මම අනිදාස බලලා කියන්නම්. ආස්වාද කියන්නේ ඇතුළට උෂ්ම පීරගෙන යනවා. ප්‍රසවාස කියන්නේ පල්ලෙහාට පිට දෙනවා. ආ ඒක හොඳට තේරුම් ගත්තට පස්සේ පළවෙනි ආස්වාදයේ දෙවෙනි ආස්වාදයේ අතර වෙනසක් තියෙනවා. නෑ. විසක් තිබුණොත් භාවනා කැඩලා. තියෙන්න ඕනේ ඒක අතර එක දිගට ආනපන තියෙන්න ඕනේ පිටිසිටමක ඔහොම තමයි අපි හිතන්නේ. සක්මන් කරනකොටත් ඇහුවොත් එහෙම මේ වමයි දකුණු අතර වෙනසක් තියෙනවා. අනේ එච්චර වෙනසක් නැහැ. ඒකට මෙනෙහි කරන්න ඕනොත් වම තියෙනට වමන දකුණ කියලා දකුණ කියලා කරගෙන යන්න පුළුවන්. එහෙම කරනකොට පැටලෙනවා. වම තියදී දකුණ කියලා කියනවා. ආ ඒකට පේනවනේ දැන් මේ කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමණන්ට කියලා. හොඳට බලන්න වම තියලා දකුණ තියලා අතර දෙකේ වෙනසක් තියෙනවද කියලා. එතකොට ඒක නා හුඟා කල් යන්න ඕනේ. මේ වම තියෙන කොටයි දකුණ. එතකොට තේරෙන පටන් ගන්නවා වමෙන් බර තියලා යන මනුස්සය දකුණ සොත්ති. දකුණ බර තියලා යන මිනිහ වම සොත්ති. අත වම අත දකුණ අත වගේ අත් දෙකම එක වගේ වැඩ කරන්නේ වැඩකදී. එක අතයි වැඩ කරන්නේ. කකුලෙත් එච්චරයි. ඒක ෆුට්බෝල් ගහනවාස ඕන කෙනෙක් දන්නවා කික් එක දෙන්න බෑ හැම කකුලෙම කියලා. ඊට පස්සේ මෙයාගෙන් ඇහුවොත් මේ මාටි බොහෝම මාරුවෙන් අල්ලලා දෙන්නෝනේ වම දකුණ අතර වෙනස. ඊට පස්සේ આવොත් වමෙන් වමට වෙනසක් තියනවාද කියලා. හිතලවත් කියන්න බෑ කෙරුවට අහු වෙන්නේ නැහැ. එහෙම තියෙද්දි ඊයේ ආපු විවේකයයි හුදේකලාවයි එහෙම නැත්නම් විස්රාමයේ වගේ ගතියයි අද එන එකයි අතර වෙනස මොන විදියෙන්වත් අල්ලන්න බෑ. හැබැයි ඒකට කියනවා බහුලීගත කිරීම. ඒකම කරන්ඩ කර කර කර කර ඉන්නකොට මේක ඇටුවම් බැහිල්ලක්. මන්දි මිදිල්ලක්. රීන්ෆෝස් විල්ලක්. දිගට දිගට සිද්ධ වෙනවා ඉතින් ඒක ඔයා දන්න හොඳටම ඉන්නේ හරි පැත්තේ. හැබැයි වැඩේට තරම්මදි. ඒ අවශ්‍ය කරන අවබෝධයටමදි. ඒකම නැවත නැර. ඒකට කියනවා අනුපස්සනාව කියලා. දැකපු දෙයම අනුව නැවත නැවත බලනවා. ඒකට සත්‍යානුපස්සන තමයි ලොකු සංසිල්ලේ තුනේ ඒක අට්ඨාරස අනුපස්සනාවක් තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඒකෙන් හතක් හරිම ප්‍රකටයි. ඒක මහසිසාඩ ස්වාමීන් වහන්සේ තමන්ගේ වටිනා පොත සමාප්තිය ලියලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේත් ඒකට අට්ඨාරස විපස්සනාම සැකිලි ලියලා තිබ්බා. පස්සේ තමයි සංඝ සුබද්ද ස්වාමීන් වහන්සේ මේක තව පළවෙනි හත සුද්ධ කරලා පොත සුද්ධ කරන වෙලාවේ තමයි මම ලොකු සංස්කෘත පස්තාන්න ගියේ පාක්‍රොඩ්ඩේ ගියේ. ඉතින් ඒ වෙලාවේදී අපි ප්‍රූෆ් බලනවා සිය හැරේක බලන්න. ඒක ඇල්පිල්ලක් පාපිස්ලක් නැතුව රිතුනාට එක්ස්ප්‍රෙස් එක තිබ්බා. ඉතින් ඒ කට්ටිය හද හදාගෙන දෙනවා ප්ලේට් එක ප්ලේට් එක. අපි සුද්ධ කර කර සුද්ධ කර කර මෙලෝදයක් තේරෙන්නේ නැහැ. ඔහේ සත්තානුපස්සනා කියලා කියනවා. මේ අනුපස්සනාව කියන එක Taman දන්න දෙයම නැවත නැවත කිරීමක් කිසිම දවසක අධ්‍යාපනයේ නැහැ. ඒක ඉවර නම් ඒ විභාගය කරලා ඊගා විභාගයට යනවා. ඒක කරලා ඊගා විභාගයට යනවා. මේක එහෙම නැහැ. මේ කරපු දෙයමයි නැවත නැවත කරන්නේ. ඒ ගංජා කාපු ඉන්නේත් ඔහම තමයි. දීපු මිනිහත් ඔහම තමයි. එකම දේ ඔය කියවනවා. අපි කියන්නේ නිකන් බණ කියනවා වගේ කියලා. ඉතින් එන්නේ ඒක. එහෙම නැත්නම් ඕක අනිත් පැත්තෙන් කියන්නේ මේ එකම දේ කරගෙන ඉන්නකොට කම්මැලි හිතෙන්නේ නැතුව කරනවා කියන්නේ නිවන් දැකලා තමයි. නැත්නම් ඒකට තියෙන දුර්ලභම තමයි එකම දේ නැවත කරනකොට කම්මැලි. ඒ කම්මැලිකම කියලා කියන්නේ මේ අන්ධ පුත්තජනේ. කල්යාණ පුත්තජනේ දන්නා මේ වැඩේදී එන කම්මැලිකම තමයි ඉදිරිපත් ඉදිරියට යන බවට ලකුණු. නිසා නැවත නැවත කම්මැලිකම ආවට ඒක රාජකාරියක් වගේ, දේව කාර්යයක් වගේ පණේපා කියලා කරනවා නම් දෙයියන්ට පේන්නේත් නැති වෙනවා, දෙයියොත් ඉස්සරමල වදිනවා. බ්‍රහ්මයටත් පේන්නේ නැති වෙනවා, බ්‍රහ්මත් ඉස්සරමල වන්නවා, මායයට අල්ලන්න බැරුව වෙනවා. හැබැයි මේ බුදුහමරෝ පේන්නේ නැති වුණාට බුදුහමරොත් එක තමයි ගමන තියෙන්නේ. ඉතින් අන්නේ සත්‍යානුබෝධයට කිට්ටු කරපු නැත්නම් ඒකද අවබෝධ කරපු හිතුවට වැඩි පිරිසක් මේ අසල්පසල් දනවල ජීවත් වෙනවා. අඩු ගන්න මේ දුරස්ත භාවනාවල හරි ජීවත් වෙන බව පේනවා. නැත්නම් ඒගොල්ලන්ට තාම සැකයක් තියෙනවා. මේ එකම දේ කරනකොට මම අර විවේක ස්ථාන යනවා ආය කරදර වෙනවා ආය ස්ථානයට විවේකට ආය කරදර වෙනවා ආය විවේක ස්ථාන එක තැන වගේ තමයි වෙන්නේ කියලා නිකන් නොකිය කියනවා ඉතින් එක තැනක මේ කර විවේක ස්ථානට යනවා නම් ඒකට බාධා ආසාවක් ඇති වෙනවට තියෙන එකම උත්තරේ තමයි ඒක කැඩෙන්න දන්නේ කනකොට බලතේ කනකොට ආසාවක් තියෙනවා හරියට පශ්චාත්තාප වෙනවා ඊටසේ කැඩුනට පස්සේ සමහර රිතුනාර විවේක ස්ථානේ පාළුයි තනි හොල්මන් මොකුත් කරන්නේ කැඩිච්ච එක හොඳයි මේ අරමුණක් තියෙන එක හොඳයි ඉතින් ඒගොල්ලන්ට පේන්නේ විවේක ස්ථානේ තනිකන් දෝෂයක් වගේ එහෙම නැත්නම් රහින් අයින් කරපු කෙනෙක් වගේ පාළුවක් වගේ ඔක්කොට මේ විවේකේ රසවත් වෙන්නේ නැහැ එතකොට මේ දෙකේ විවේකේ එනවා කලබලයක් එනවා. විවේකේ එනවා කලබලයක් එනවා. මෙන්න මේ දෙක තුල මේ සතිය එතන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට පුදුමාකාර පිරිසුදුවක්, තියුණු භාවයක්, ප්‍රණීත භාවයක් ඇති වෙනවා. අන්නේ ප්‍රණීත භාවය කරන එක්කනට තේරෙන්නේ ප්‍රණීත වෙනවායි කියලා. ඒ පරසූපමායි බුදුරජාණන්සේ විස්තර කරනවා අත්පොරවක් කරගෙන ගලේ ගානකොට ගාන ගාන වතාවට කොච්චර පොරෝ ගෙවෙනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි පොරෝ තලයේ දිලිසෙන බබෙන් තේරෙනවා කැපුම් කට්ටේ හිටියයි කියලා. නමුත් ගාන ගාන යනකොට කාලයක් යනකොට පොරෝ ගෙවෙනවා. කොහොමද දන්නේ කිව්ණයි කියලා. කොයි වෙලාවේද ගෙවුනේ? දන්නේ නැහැ. ඒකෙන් පොරෝ මිට පොලිෂ් වෙනවා. දිලිසෙනවා. ඉතින් මේ පොලිස් මේ දිලිසෙන්නේ කොච්චර කාලයක් පාවිච්චි කරපුවාද? ඉතින් වඩුව ඌව බල බල කරන්නේ නැහැ. ඌ ගෑවා වැඩ ගත්තා. ආයෙ ගෑව වැඩගත්තා. අහන්නේ වගේ අපි මේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ වල මත්තනෝ කියලා මේ එකම දේ නැවත නැවත කිරීම මුස්පීන්තු වැඩක්. මම කාල කන්නේ වැඩක්. එපා වෙන වැඩක්. ඉතින් කරන්න බෑ ඒ ආර්ය ඥානයක් නැති කෙනෙකුට. ඒක කරන්න බෑ කල්යාණ සත්පුරුෂයෙකුට ඇර. ඉතින් කවුරක්වත් ඒකට ප්‍රිය කරන්නේ නැහැ. මේක නදන්න මේකෙන් තමයි මායාවේ තියෙන මේ අපි ප්‍රිය දෙයට බන්ධන ගතිය වෙනකොට අපි කම්මැලිකමට බන්ධනවා. එපා වෙන දෙයට බන්ධනවා. බය හිතෙන දෙයට බන්ධනවා. ඒසට මාරේ කොක්ක ගහගන්න බැරි වෙනවා. ඉතින් ඒක දැන් මම හිතුවා මම දැන් පුරුදු කළා. මගේ සහෝදර සහෝදර දෙන්නට කිසිම කෙනෙකුට ඒක අදාළ වෙන්නේ එහෙම ලේනෑකමක් ඇතුළේ බලපන්නේ නැහැ ඕනෑකම බලපන්නේ. ඒ සෑම කම්මැලිකම තියෙද්දි වැඩ කරන ඕනෑකම තියෙන එකන ධර්ම ඥාතියෙක් වගේ සලකන කටයුතු කරන දෙයක් තමයි අපි ඔය තේරවාදයේ තියෙන එකට මේ කුල ભેද අනම්මනම් වන්ත අනම්මනම් නික මොකක්වත් බලපන්නේ. ඒ වගේ තියෙන්නම සත්‍යානුරක්ෂණය. ඒකේ සද්ධාව තියෙනවා, ෘචිය තියෙනවා, අනුසවය තියෙනවා, ආකාර පරිවිතක තියෙනවා, දිට්ඨි නිඥානක් අන්ති. ඉතින් අපිට ඔයින් යහට රජෙන් බලාපොරොත්තු වෙන්න බෑ නිවන් දැක්කයි කියලා. රජයට පුළුවන් නේ ආචාර ධර්ම වශයෙන් දේශපාලන වශයෙන් උක රැකලා දෙන්න පුළුවන් පුතාම රකින්නයි කියලා. මොකද රකින්නයි කියන එක මේ ඒ ගොඩ නැගිල්ලට ගොඩ වෙන මිදුල. ඊට පස්සේ සත්‍යානුපatti. ඔබ ගොඩ නැගින ගොඩ වුණා. ඊට පස්සේ සත්‍යානුබෝධ. ඊට පස්සේ තමයි ඔබට මේකයි කියලා තෙන්නේ. ඉතින් යකිමනෝට අපි මේ සුළු පිටසක් වුණා. ඒගොල්ල මේ සත්‍යානු රක්ෂණය කරන හැම කෙනාටම ගරු කරනවා. කතෝලික ආගම හරි ගමන රකින්න හදනවනම් හොඳයි. මුස්ලිම් ආගම හරි ගමන රකින්න. හැබැයි ඒමයි සත්‍ය අනිකර බොරු කියනවනේ අන්න හිතෙන්දි දැනගන්න ඕනේ පිටපොට ගිහිල්ලා. එයාව ඇසුරු කරන්න බෑ. හැබැයි අනිකුත් ආගම් තියෙන්න බැරි නෑ. අනිකුත් නිකායවල තියෙන්න බෑ. අනිකුත් ගුරුවරු නොඉන්න බෑ. ඒක තේරෙන් බාර ගන්න ඕනේ. ඒත් උ විචාර මානව විනය කෘත්‍යයක් කරනවා. ඒවල සත්‍යනුරක්ෂණය කරනවා. ඒ සත්‍යානුරක්ෂණය කරන අයගව ඔය සද්ධාව තියෙනවා. නිසා ඒගොල්ලෝ වග වෙනවා තමන් කරන දෙයකට. මේ සත්‍යානුරක්ෂණයවත් නැති ආචාර ධර්ම නැති දේවල් උච්ඡේදවාදී කියනවා. පුදුම විදියට අනුවිවේචන කරන ඔය මිනිස්සු අහන මිටිකාරෝ උන් මේ දකපදයක් අල්ලගෙන ආරකයි මේක නීති දාගන්න හදනවා කියලා විවේචනය කිරීමේ ශක්තිය නාස්තික විවේචනයක් මිස මම කියන්නේ ඒකට විකල්ප වශයෙන් සස්සත දිට්ඨියට යන්නේ කියලා. මේ එකම දේ දහස්සර කම්මැලි දේ දහස්සර කිරීම සස්සතයක් තමයි. කම්මැලි දෙයක් බෙහෙට විප්ලවීය හැඟීමක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ කිඩිල්ලෙන් තමයි පිය ගා ගන්න පුළුවන්. මේක තමයි දිගට පාත් ගන්න කියන ක්‍රමය කියලා. ඒක ඉතාමත්ම අමාරු දෙය තමයි. වටහා ගත්තත් කඩට කියලා දෙන එක. මොනම කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ මේ මනස ලස්සන නිසා, එමස ධර්මගතික නිසා, එමස පෙරපින්ති නිසාක ඒ ඒ sannivedanaye ඒක මොනම තාලයෙන්වත් කියලා කරන්න බෑ. පොට්ටේ chance එකක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ sannivedanayeට අවශ්‍ය කරන පුද්ගලයාගේ චරිත ලක්ෂණ වගේක් තියෙනවානේ. අන්න ඒ ටික තමයි චක්කි බාහ්මණය තේරුම් ගන්න තිබුණේ. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් දස්සනීයෝ පාසාදිකෝ දකින්න බොහොම ප්‍රියයි. බොහොම වටිනා කුලයකින් ඇවිල්ලා තියෙනවා. තාම බස්තර යවෙන්නේ මේ වැඩේ පටන් ගන්න තියෙනවා. වචන කතා කරනවා හරි ප්‍රියයි කියලා පෙන්නනවා. මෙයාලින්ග සාමාන්‍ය මේ චිත්‍රපට නළුවෙක් ළඟ තියෙන ඕනේ මූලික ලක්ෂණ ටිකක් තියෙනවනේ. පෙනුමක් තියෙනවා. හරි. ඒක ඔක්කොම තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙයාලඟ ධර්මයක් තියෙනවා. අන්නේ ධර්මයේ තියෙන එකනාගේ ඒ පැතිරවීම සඳහා එහෙම නැත්නම් ලෝක සාධන සේවාව සඳහා මේ මනුස්සයාගේ ආචාර පද්ධතිය නැත්නම් අපි කියන ආකල්ප සම්පත්තිය ඒ ආකල්ප සම්පත්තියයි Taman අවබෝධ කිරීමයි කියන්නේ දෙකක්. අවබෝධ කරන හැම කෙනාටම එහෙම අනුන්ට කියලා දීමේ ආකල්ප සම්පත්තිය නැහැ. තිබිය යුතුමත් නැහැ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ නෑ නෑ අවබෝධ කරපෙන්න ළඟට ගියොත් හරියයි කියලා. එහෙම වග වෙන්න බෑ. අපිට තියෙන අපි ළඟ නැත්තම් සාමාන්‍ය දේශනාවලිය සමාප්ත කරමින් කියන තියෙන අපි ළඟ තියෙන එක හරියටම හරි. නැවත නැවත කරන්න සැක කරන්න නැතුව. විශ්වාසයෙන් කරන්න ඉති අන්නේ සැක නොකර කිරීමේ කට්ටායම නැත්තම් පන්තිය නැත්තම් කඩේම තමයි සෝවන් වෙනවා කියන්නේ. සෝවන්නාට පස්සේ මොකක්වත් නැහැ ඉතින් කරන්න බැරි වෙන එක වෙනම දෙයක්. මේක තමයි හරි කියලා දන්න. අන්නේ විදිහට එකින් එක එකින් එක තහවුරු කරගෙන යන ගමනක් තියෙන්නේ. ඉතින් කිව්වා තමයි ප්‍රසිද්ධියේ කිව්වා තමයි මේ 2500 ඉවරයි ඊට පස්සේ බුදු වෙන්න බෑ රහත් මේ නිවන් දකින්න බෑ කියලා. ඒක මේ ශ්‍රද්ධාවන්ත අපේ අම්මලා තාත්තලාත් පිළිගත්තා. මං ආශ්‍රය කරපු ගොඩාක් ගුරුවරු පිළිගත්තා. නමුත් මට තේින්න තියෙනවා මං කියන්නේ ඒගොල්ලෝ බොරු කියලා. ඒ විදිහට ගියොත් නම් මේ වැඩේ කරන්න බෑ. මේක කරන්න පුළුවන්. තොග විශ්වාස නෙමෙයි රජයකට කරන්න බෑ. Tamanda කරගන්න පුළුවන්. ඒ නිසා අපි පත්‍ය අවබෝධ කරගත්තදී සත්‍යානුපත්තිය සඳහා ඒ දේ තමයි ශ්‍රමණ ධර්ම කියලා කියන්නේ. ඒ තමයි තපස් රකින්නයි කියලා කියන්නේ. ඒක තමයි අපි ඉතුරු කළ යන ආදර්ශය. ඒක නිසා මේ සූත්‍රේ නම් නිම නැහැ. පංචත්තේ සූත්‍රේ නිම නැහැ. නමුත් මම අද ගත්තේ ඒ පංචත්තේ සූත්‍රයට ආධාරක වශයෙන් තියෙන මේ චංකි සූත්‍රය කෙසේ නමුත් අද වැඩ වැඩ වැඩසටහන સમાપ્ત වෙන නිසා අද දවසේ දේශනාව දේශනාවලියට නතර කරනවා. අපි බලමු අවස්ථාවක් ලැබුණොත් පංචත්තේ සූත්‍රයේ හැටියට සත්‍යානුබෝධය පිණිස සත්‍යානුපච්චී විදිහට බුදුන්සේ චංකි සූත්‍රයට වගේම වෙන ක්‍රමයක් කියලා දෙනවා. එකම දේ වෙන ක්‍රමයක් කියලා දෙනවා. අපි ඒක බලමු ඉදිරියට. අද මේ පමණකින් සත්‍යානු බෝධේ සිට සත්‍යානුපච්චී දක්වා තිබුත් මේ ඉංගියෙන් ධර්මදේශනාව නතර කරනවා. දේශනාවලිය સમાප්තිය සටහන් වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව સમાප්ත කරනවා.